අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි සන්තෝසයි ගොඩක් කසාවතින් බබලනවා දකින්න අලුතෙන් ආපු අය ආධුනිකයි ඉන්නවයි කියලා හිතලා අනිකායට ASCII කැඳවීමක් වශයෙන් අපි මේ කරන්න හදන ධර්ම සාකච්ඡාව පිළිබඳව එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ පිළිබඳව මම කෙටි හැඳින්වීමක් කරන්නම් ඊට පස්සේ අපි යනවා සැසිවාරය ආරම්භ කරන්න අපි මේ Nissan වනේ වැඩමුළුවකට සැපත් වෙච්චි පැමිණිච්ච හැම කෙනෙක්ගේම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළකට යනකොට මෙහෙන් සත්කාර තුනක් මේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා. එකක් තමයි අපි මේ ගිහියත්තන්ට සිල් සමාදන් කරවීම කරනවා. පැවිදියත්තන්ගේ ඒ සීලය ඉතින් අරසා වෙනවා. දෙක ඒ හැම කෙනාටම පටිගත කරපු ධර්ම දේශනාවක් මාර්ගයෙන් කමටහන් දෙනවා. අපි ඒකට කමටහන් ධර්ම දේශනා කියලා කියනවා. තුන්වෙනි එක මේ ගත කරන නේවාසික කාලය තුල ඇවතුම් පැවතුම් පිළිබඳව වතුර තියෙන්නේ කොහෙද දාහන ටික කොහොමද කාලසටහන කොහොමද කාටද දෙයක් වුණොත් කතා කරන්න ඕන කියන එක හඳුන්වාදීමක් කර ඔරියන්ටේෂන් එකක්. ඉතින් ඒ තුන රැකිනකොට තමයි අපිට වැඩමුළුවක් කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මම මේ වෙලාවේ ඉල්ලා හිටනවා කාට හරි ඒ තමයි සමාදන්ව රකින්නේ සීලය පිළිබඳ සැකයක් තියෙනවනම් මෙතන අපි ගන්නෙ උපෝසත අටාංග සීලේ. ඒ වගේම අර ඉස්සල්ලාම දෙන කමඨහන් ධර්මදේශනාවේ ගැටළු ස්ථාන තීරණ නැති ස්ථාන තියෙනවනේ. එහෙම නැත්නම් මෙතන තියෙන චර්යාපද්ධතිය විවස්ථාව පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් යන්න එපා වැඩමුළුවට ප්‍රශ්නයක් වශයෙන් අහලා ඒක පිරිසුදු කරගන්න. එහෙම නැත්නම් හරි වෙහසක්. ඒ නිසා මෙතන ඉන්න වෙන කෙනෙක්ගෙන් අහන්නත් එපා. මේ ප්‍රශ්න වලට ලියන්න. එතකොට සීලය මොක ඇයි එහෙම සීලයක් රකින්නේ? ඇයි මේ කමට අහනම දෙන්නේ? ඇයි මේ වගේ මෙච්චර අමාරුවෙන් අපිට නීති දාන්නව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඉතින් ඒ තුන අපි ඔක්කොම එකග වෙමු. ඒකට තමයි අපිට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව තව කෘත්‍ය දෙකක් අපේ මේ ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙල වෙනවා. එකක් තමයි මේ පොදු කමඨහං සුද්ධ කිරීම කියන එක. අපි අද යන්නේ 166 වෙනි වැඩමුළුව. එතකොට අපි 60ක් වැඩමුළු කෙරුවේ එක එකනාට කමඨහං සුද්ධ කර කර සුද්ධ කරගෙන. ඉතින් එතකොට ඉවර කරන්න බෑ දවස් 3-4කට සැරයක් තමයි කෙනෙකුට අවස්ථාවක් දෙන්න වෙන්නේ. ස්ථානයේ ඇත්තටම 40 දිනකට පුද්ගලික කමටහන් කියන ශේෂයේ තමයි. ඊපස්සේ 60 වුණාට පස්සේ දැන් 100ක් වෙලා තියෙනවා. දැන් අරක් කරන්න බෑ. ඒ නිසා අපි ඔක්කොම එකතුව තියලා කමටහන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙල කරනවා. ඉතින් එතනදී මේ ධර්ම සාකච්ඡාවකින් වෙන්න ඕනේ කෘත්‍ය සම්පාදනය වෙනවා. කමඨහන් සුද්ධ කිරීමකින් වෙන කෘත්‍ය සම්පාදනය වෙනවා. ඒ සඳහා කෙනෙකුට මේ පිටියට තමන්ගේ ප්‍රශ්න ලියලා කමටහන් වාර්තාව ලියලා දාන්න පුළුවන්. ඒ වගේම අපි වැඩමුළු නායකත්වයට කියලා දීලා තියෙනවා කොහොමද කමටහන් වාර්තාව කියන්නේ කියලා. කොහොමද තමන්ගේ වාර්තාව ඉදිරිපත් කරන්නේ මොනවද ඉදිරිපත් කරන්න ඕනේ කියන එක පිළිබඳව සැකිල්ලක් හදලා දීලා තියෙනවා. ඉන් පිටතට ගියොත් අපි මේ ප්‍රශ්නේ බාර ගන්නෑ. අපි බාරගන්නේ මේ තමන්ගේ භාවනාවට අදාළ අත්දැකීම් සම්බන්ධ ප්‍රශ්න විතරයි. එතන මූලධර්ම ප්‍රශ්න හෝ දේශපාලන ආර්ථික ප්‍රශ්න හෝ විශේෂයෙන්ම අනෙක් ගුරුවරු උගන්වන භාවනා ක්‍රම පිළිබඳව අපි කතා කරන්න යන්නේ. ඒකට අවුලක් වෙනවා. මුල් මුල් කාලේ මම එහෙම කියලා පටලවිල්ල තිබුණා. ඒ කියන්නේත් නැහැ. ඒ නිසා අපි කමඨහන් වාතාවරණයට අදාළ කොටස් දෙවෙනි කොටස වශයෙන් ගන්න. තුන්වෙනි එකක් තියෙනවා ධර්ම සාකච්ඡාවේදී තවත් සම්පාදනය වෙන එකක්. අද හවසේ ඉඳලා අපි ධර්ම දේශනාවක් කරනවා මේ වැඩමුළුවට ආදාළ ධර්ම දේශනාව. අන්න ඒක සම්බන්ධ ප්‍රශ්න තියෙනවනම් ඒකත් පුළුවන් හෙට ඉඳලා මේකට දාගන්න ධර්ම සාකච්ඡාවක් නැත්නම් කමඨාන් සුද්ධ කිරීමට. ඉතින් මේකට සම්බන්ධ විහි ක්‍රම දෙකක් තියෙනවා මේ සම්බන්ධ ආධුනික නේවාසිකයෙකුට එකක් තමයි අර කියන ක්‍රමයට මේ වார்த்தාවක් කියලා දාන්න පුළුවන්. ඒකට නමගම ලියන්න ඕන ගමක් නැහැ. නමුත් සමහර විටක එහෙම ලියන්නේ සභාව යන වෙලාවේදී මට අදහස් ප්‍රකාශ කරන හිනවා ප්‍රශ්න ප්‍රකාශ කරන ඉඩ හිටිනවා ප්‍රකාශන කරන්න ඉඩ තියෙනවා නම් අත ඉස්සුවොත් අපි වෙනම මයික් එකක් තියලා තියෙනවා. ඉතින් ඒකේ ඒ තාක්ෂණික අංශෙන් කියනවා මයික් එක එහෙම ඇවිදින්න ගියාම මේ ස්පීකර් දෙකත් එක්ක ගැටෙනවා. ඒ නිසා කතා කරන එක නම් මෙතෙන්ද ආවොත් ඒ මයික් එක ක්‍රියාවත් කරලා ඕන කෙනෙකුට ප්‍රශ්නයක් ප්‍රකාශයක් කරන්න පුළුවන්. ඒකට අපි සාදර වෙන්නේ දවසේ ලිඛිත ප්‍රශ්න ඉවරුනාට පස්සේ තමයි. ලිඛිත ප්‍රශ්න තියෙන කාක්කල් අපි ඒකට තමයි මූලිකත්වය දෙන්නේ. කාටට අවශ්‍ය නම් කතා කරන්න ඒකට ඉඩ තියෙනවා. ඉතින් මේ මම කිතාම කෙටියෙන් සඳහන් කරේ අපි මේ කරගෙන යන වැඩේ කාගෙත් දැනගැනීම සඳහා විනිවිද පේනසලු භාවයේ සඳහා යම් හේයකින් කවුරුහරි ප්‍රශ්නයක් ලියලා ඒක සභාගත කරන්නේ මොන හරි දුර්ලකමක් කියලා තියෙනවනම් ඒ කෙනාට අනිවාර්යයෙන්ම මේ කියවන කෙනා හෝ වැඩමුළු නායකත්වයේ කියලා දෙන්න ඕනේ ඇයි ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කරේ කියලා. නැත්තම් ප්‍රශ්න ප්‍රතික්ෂේප කිරීමට උනන්දු කිරුවා වෙනවා මම මේ කරන කතා. එහෙම එකක් නැහැ. ලියන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි උසාවියට දාන්නේ සභාගත කරන්නේ අදාළ ප්‍රශ්න විතරයි. එතකොට අපිට තේමාවක් රකින්න පුළුවන් සභාවේ නැත්තම් එක එකනයි එක එක පැති වලට තුඩු දෙන ප්‍රශ්න ඉදිරිපත් කරන තුනේ වගන්නේ ආවේ. අපි ගන්නේ තමන්ගේ කමටහනට අදාළ ප්‍රශ්න විතරයි. ඉතින් ඒක නිසා යම් හේකින් කාගේ ප්‍රශ්නයක් කල්තබ්බා නම් හෝ කල්තබුවා නම් හෝ ප්‍රතික්ෂේප වුණා නම් ඒ කෙනාට ඒ ඇයි එහෙම කරේ කියන එක වගකීමේ යුක්තෝ කියලා දෙන්න ඕනේ. එතකොට තමයි අපි සාධාරණ ඉෂ්ට කරා වෙන්නේ සභාවක. ඉතින් අපි ඒක කිව්වට පස්සේ මම පොඩි මෑණියගෙන් ඉල්ලා හිටනවා ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ අපේ පළවෙනි සතිವಾರයට ආරම්භය ලැබලා දෙන්නේ කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ, ත්වන් සරණයි. මේ වැඩමුළුවට සිල්මේනියන් වහන්සේලා 54 දෙනෙක් සහභාගී වෙනවා. 54 නමක්. අසරයි සමාවෙන්න සංස. සිල්මේනියන් වහන්සේලා 54 නමක් සහභාගී වෙනවා. ඒ අතර 12 නමක් ආධුනික මෑණියන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ වගේම කාන්තා යෝගීන් 30 දෙනෙකුත් ඒ අතර ආධුනික යෝගිනියන් 16 දෙනෙක් ඉන්නවා. ඒ වගේම ගෞරවනීය ස්වාමින්වහන්සේලා එක් නමක් වැඩ සිටිනවා. උන්වහන්සේ ආධුනිකයි. ඒ වගේම පිරිමි යෝගීන් 13 දෙනෙක් සහභාගී වෙනවා. ඒ අතර 7 දෙනෙක් ආදුනිකයි. ඒ අනුව සියලුම යෝගීන් 98 දෙනයි ආදුනික යෝගීන් 36 දෙනෙක් සම්බන්ධ වෙනවා. අද දවසේ નિયમિતව කමඨහන් සම්බන්ධ වාර්තා පහක් අප වෙත ලැබී තිබෙනවා. ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා ඔබ වහන්සේගෙන් අවසරයි. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ආරාණ්‍ය සේනාසනයට මම පැමිණි පළමු වතාව මෙයයි. නමුත් මෙම ස්ථානයට පැමිණි මොහොතේ පටන් මගේ සිත තැන්පත් වීමට පටන් ගතිමි. මෙම ආයතනයේ උපදෙස් පරිදි මම සක්මන් භාවනාව හා ආනාපාන සති භාවනාවේ යෙදුණෙමි. මෙහිදී මට ගැටලු කිහිපයක් ඇතිවිය. 1. සක්මන් කිරීමේදී ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන් වාර කිහිපයක් ගමන් කරන විට එම සිතුවිල්ල වෙනුවට পায় ඔසවන මොහොතේ එම සිතද නැතිවන බව මට දැනුනි. ගෙනියන විට වෙනත් සිතක්ද, තබන විට වෙනත් සිතක්ද ඇතිවන බව මට දැනුණ අතර එම සිතද ඇතිවෙන නැතිවෙන වරහන් තුල ඇති වූ මොහොතේ නැතිවෙන බවක් මට හැඟුණි. ඉන්පසු මගේ සිතට කිසිදු සිතුවිල්ලක් ඇති නොවි හදපත්ලෙන්ම අනිත්‍ය යන්න පමණක් නිරන්තරයෙන් දැනේ. ඉන්පසු අනිත්‍ය යන්න හැර වෙනත් සිතුවිල්ලක් මට නොදැනෙන බැවින් මේ පිළිබඳව මම උපදේශයක් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අපි සසර කතරින් එගොඩ කිරීමට ඔබ වහන්සේ ගන්නා වෑයම වෙනුවෙන් ඔබ වහන්සේට බුදුබව ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර තවත් විශාල පිරිසකට ධර්ම දේශනා කිරීමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය හා කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඔය මේක ලියනකොටම පළවෙනි වාක්‍යෙමත් තියෙනවා ස්ථානට ඇතුල් වෙච්ච ගමන්ම හිත තැම්පත් වීමට පටන් ගතිමි කියලා. ඉතින් ඇත්තට හිතපත් වීම එහෙම සකර්මකව සිද්ධ වෙන දෙයක් නෙවෙයි සවිඥානිකව සිද්ධ වෙන දෙයක් මේ ප්‍රත්‍යයෙන් ඉවර වෙන එකකුත් නෙවෙයි වෙනවා ඒක සිද්ධ වෙන දෙයක් මේ කියලා අපි දාන්නේ සකර්මකව වර්තමානව මම කරන දේවල් වලට ඒ නිසා මගේ හිත තැම්පත් වුණා තැම්පත් වෙනවා තැම්පත් උනේ මේ කියලා ඒ ව්‍යාකරණෙත් වැරදි මම මෙච්චර ව්‍යාකරණ දන්න මිනිසෙක් නෙමෙයි මම මේ කියන්නේ ඊට පස්සේ ලිඛිතය ලියලා හමාර කරලා කියනවා මේ අනිත්‍ය හිතවිල්ල ඇර වෙන හිතවිල්ලක් එන්නේ නැහැ කියලා. අනිත්‍ය කියන්නේ හිතවිල්ලක් නෙවෙයි අත්දැකීමක්. මේ දෙක වෙනස් කරගන්න බැරි නිසා තමයි අද භාවනා ලෝකේ තන්නේ පටලැවිල්ලක ඉන්නේ. ඔක්කොමලා මේ හිතවිලි හිතන එක භාවනාවක් කරගන්න. හිතන එක තමයි භාවනට වස. අපිට හිතෙන දෙයි ගන්න නැත්නම් අපිට වැටහෙන දෙයි අපිට අත්දකින්න දෙයි. ඉතින් ඒකට මේ සකර්මක අකර්මක භාෂාව එහෙම නැත්නම් මේ අත්නෝපදේ පරස්සමේ පදේ පාලිය එච්චර ගණන් ගන්නෑ. හිතලා කරන දෙයි හිතෙන දෙයි මම කරන දෙයි ගණන් සංස්කෘත භාෂාවේ ඒ පරිස්සමපදී අත්නෝපදී හරියටම වෙන් කරලා කියන නිසා හරියටම කිරි ගහට මෝල් ගහින් යනවා වගේ කියන්න පුළුවන්. ඒක නිසා මේක මතක තියාගෙන යම් හේකින් භවනා කරනකොට පාය ඔසවනකොට ඔසවන හිතත් ඔසවනා වගේම අනිත්‍ය වෙනවා නා. යවනකොට යවීමේ අනිත්‍ය වගේම හිතත් අනිත්‍ය වෙනවා නා. අපේ බුද්ධකෝසාචාර්ය වහන්සේ සඳහන් කරලා තියෙන්නේ ඥාතංච ඥානංච උභෝපි විපස්සති කිය. ඥාතය කියලා කියන්නේ පය හොල තබන එක. අපිට වැටහෙන දේ ඥානය කියලා කියන්නේ ඒක තේරුම් ගන්න හිත. ඉතින් හොඳටම හිත තේරුම් ගත්තට පස්සේ මේ හිත අරමුණ හෙල්ලෙනවයි කියලා කියන්නේ අරමුණ වෙනස් වෙනවයි කියලා කියන්නේ ඒ වෙලාවට ඒ ඒ අරමුණෙන් ආනාපානය හෝ පිම්බී වැකිලිම හෝ වම දකුණ වෙනස් වෙන එක නියෝජනය කරන්නේ හිත වෙනස් වෙන එක තමයි. හිත විපරිණාමයටපත් වෙන එක තමයි. ඉතින් අපිට ඒක රූපකාකරයෙන් පෙන්වන්නේ. পায় වෙනස් වෙනවා. පය වෙනස් වෙනවා කවදාකවත් දකින්න බෑ ස්ථිර හිතකින්. ඒක දකින්න හිතත් වෙනස් වෙන්න ඕනේ. ඉතින් අර පය වෙනස් වීම ඇති වෙන්න දැක්කට පස්සේ තමයි කාට හරි මේ බලන හිතත් ඥානයත් වෙනස් වෙනවා කියලා. ඉතින් ඒක භයානක දෙයක්. ඒකට කියනවා ඥාන විභාගීය සීදීනසා ගැනීමක් කියලා. epistemological suicide කියලා කියනවා. කාට හරි තේනොත් මේ මගේ මේ බලාන ඉන්න හිතයි මේ වෙනස් වෙන්නේ කියලා ඒ මාසෙට කිසිම පදනමක් නැහැ ඊට පස්සේ. මේ හිත කියලා කියන්නේ ආහසේ පාර වෙන වලාකුලක් වගේ එකක්. දියල් එකෙන් ඇද වැටෙන වතුරක් වගේ එකක්. ඉතින් මේකෙන් කොහොමද වැඩක් කරන්නේ? මේකේ තරම් වෙනස් වෙනවා. ඉතින් එතෙන් යනකොට උඟව දෙනකොට මෙහෙම සැක නෙමෙයි පහළ වෙන්නේ බීතිකා පහළ වෙනවා. වමන යන්න වගේ එනවා. අසාත්මක රෝග එනවා. নানা විදියට ඇඟයි හිතයි වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ තියෙද්දිත් ඒක වෙනස් වීම තමයි බුදුහාමර පෙන්නේ ඔය පේන වෙලාව විතරයි ඔච්චරත් වෙනස් වුණා. දැනුයි දන්නේ ඒසවට කලබල වෙන්න එපා. ඔහොම යන්න ඕනේ. හැබැයි මම මේ කියන්න දන්නේ ඒක හිතවිල්ලක් වෙනවනම් ඒක තනි කරම ණයට ගත් එකක්. අත්දැකීමක් වෙනවනම් අත්විඳීමක් වෙනවනම් එහෙම නැත්නම් මුත්තටම වැටහෙන දෙයක් වෙනවා ඒකට හිතවිල්ලකින් නම දාන්නේ කාරීව නින්දිතයි. ඒ නිසා මේක නැවත සැරයක් බලන්න මේක හිතවිල්ලක්ද නැත්නම් සංකල්පයක්ද යථාර්ථයක්ද කියලා. සංකල්පයක් නම් ඒක ඉතින් ඉස්කෝලේ ගන්නත් පුළුවන් කලුලෑලක ලියලා පෙන්වන්නත් පුළුවන් යථාර්ථය එහෙම කරන්න බෑ නමුත් යථාර්ථයේ හිතවිල්ලක් කරගත්තොත් ඒක ප්‍රත්‍යක්ෂ ඥාණයට කරන නිග්‍රහය ඒක මේ හිතවිල්ලක් යථාර්ථය කරගත්තොත් පුතඥයි පුතඥ ජීවත් වෙන්නේ මො හිතවිල්ලක් යථාර්ථයක් කරගෙන ඒ නිසා මේ වාක්‍ය නැවත භාවනා කරලා බලන්න පය තබන තබන වාරි ඔසවන ඔසවන වාරි මේ වෙනස් වීමත් එක්කම හිතත් වෙනස් වෙනවා ඒක එහෙමමයි මේ කිසි දෙකේ එකකවත් ඉසුබුලන්ව චිත්තක්ෂණ විවේක වෙන්නේ නැහැ කියන එක හිතවිල්ලක්ද ප්‍රත්‍යක්ෂයේද කියලා නැවත සැරයක් වාර්තා කරන්න කියලා මං ඉල්ලයි. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මෙය සක්මනේදී ලද අත්දැකීමකි. ඔසවනවා තබනවා යනුවෙන් සක්මන් කරද්දී එසවීමේදී පයේ විලුඹ කොටසින් ඉහළට අදින බවකුත් ඇඟිලි සහිත ඉදිරිපස කොටසින් පොළව දෙසට තල්ලු කරන බවකුත් දැනේ. මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලි දෙකෙන් එසවීම සිදුවේ. එසේම එම ස්වභාවයන්ද එකම තීව්‍රතාවයකින් නොව එසවීමේ ක්‍රියාව සිදුවන කාල පරාසය පුරාවට වෙනස් තීව්‍රතාවයන්ගෙන් දැනේ. ටික වේලාවකදී මා එකතැන ඇවිදින බවකුත් පොළොව පසුපසට යනවා වැනි බවකුත් දැනෙන්නට වූ අතර එහිදී ඉහතින් සඳහන් කළ ලක්ෂණ අත් නොවිඳි බවත් එහෙත් සිත සක්මන සමගම පැවති බවත් මතකය. මේ කාලය ඊටාම සහනදායි බවත් ආතති නැති කාලයක් බවත් දැනිනි. වරින් වර මේ ස්වභාවය ඇතිව නැතිව යයි. දැන් දැන් සක්මනේදී නොඑක් ලක්ෂණ බලමින් සිටිනාට වඩා මේ ස්වභාවයට සිත දැමීම පහසු බවත්, වෙහෙස කර නොවන බවත්, පෙරට වඩා සතියද ඒ සමග පවතින බවත් දැනේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සැලසේවා. ත්වන් සරණයි. ඔය හැම වෙලාවෙදීම මේක සාපේක්ෂතාවයක් තියෙන්නේ. බරගතියක් අපිට කවදාකවත් වැටෙන්න බෑ සාපේක්ෂව සහැල්ලු ගතියක් නැතුව. ඉතින් ඒ වෙලාවේදී අපි එකයි දකින්නේ. බරගතිය දකිනකොට සහැල්ලු ගතිය දකින්නේ නැහැ. නමුත් සහැල්ලු ගතිය නිතර බරගතිය පේන්න බෑ. පුණුසුමක් අපිට කවදාකවත් දකින්න බෑ සිසිලසක් නැතුව. මේ දෙකේ එකක් අල්ලන කෑ ගහන එක තමයි පුත්තජනය කරන්නේ. ඒ නිසා අපි මේවා ලෝකේ පවතින දේවල් සාපේක්ෂව. තද ගතිය තියෙන උණුසුම් ගතියත් එක්කමයි. කවුරුත් ඒ කාට හරි ආදරය කරනවා නම් ඒහා සමාන ද්වේෂයක් ඇති වෙනවා. ඒ නිසා වැඩිපුර ආදරෙත් එපා ද්වේෂයත් එපා. ආදරේ කියන්නේ ද්වේෂය කියලා දාගන්නකො එතකොට වැඩේ ඉවරයි. ඉතින් මේක තේරුම් කරගන්න සමහර කියනවා සක්මන් කරනකොට අර කකුල ඔසවනවා තබනවා වගේ කියනවට වඩා බයිසිකල් එකක් පදිනවා වගේ තමයි මට තේරෙන්නේ. ඒකට එක බයිසිකල් එක පාදයෙන් බර දාලා බයිසිකල් ඉස්සරහට තල්ලු වෙනකොට අනික් කකුල පැඩල් එක විසින් ඔසවා දෙනවා. ඊට පස්සේ ඒක තැනට එනකොට ඒකට බර දාන්න මේ කකුල ඔසවලා දෙනවා. ඉතින් මේ දෙකම පැඩල් එකේ ගෑවිලාමයි තියෙන්නේ. එකකට බර දානකොට අනිත් එක නිකම් මේසෙවිලා දෙනවා. එකක් සක්‍රියව සිද්ධ වෙනවා අනිත් අක්‍රියව සිද්ධ වෙනවා. එකක් පැසිව් එකක් ඇක්ටිව් යනවා. ඉතින් මෙහෙම බලනකොට මේ ලෝකේ කවම දාකවත් කොතනකවත් හොඳ නරක දෙක සමබර වෙච්ච නැති තැනක් නැහැ. අපි ඔය දකින හැම නරකකම හොඳක් තියෙනවා. අපි ඔය දකින හැම හොඳකම නරකක් තියෙනවා. අපිට අර එක පැත්තයි පේන්නේ. ඒක අපිට කියන එක ස්පොට් එකෝ කිය. හොඳ දැක්කොත් ඒකේ නරක දකින්න අපි කැමති නැහැ. නරකක් දැක්කොත් ඒකේ හොඳ දකින්න කැමතියි. ඒ නිසා අපි අර දකින්න දේ දකින්න දෘෂ්ටි කෝණය මිස ඒකට විරුද්ධව හිතන දන්නේ නැතිකමට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. දකින්න හොඳේ නරක දකින්නකට කියනවා යෝනිසෝ මනසිකාරය. දකින්න නරකේ හොඳ දකින්නකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. අපි මේ manussත්ව ප්‍රතිලාභේ බොහොම හොඳ දෙයක්. මේ manussත්ව ප්‍රතිලාභ අපිට ලැබිලා තියෙන්නේ මේ අනිත්‍ය දකින්න, දුක දකින්න, අනාත්මය දකින්න. මේකේ තියෙනවා පැලිරි තුනක්. අර තුන දකින්න මේ manussකම ලැබිලා තියෙන්නේ. ඉතින් manussකම ලැබිලා අනිත්‍ය වෙන්නේ නැතුව, ලෙඩෙක් මහල්ලෙක් මලකඩක් වෙන්නේ නැතුව, දුකක් නැතුව, අනාත්ම භාවයක් නැතුව මේ manussකම ඉල්ලනවා නම් බටහිර තාක්ෂණයේ එච්චර ඉල්ලන්නේ. manussකම ලැබිලා සියලු සැප ලැබෙන. නෑ manussකමත් එක්කම ඔය දුක් තුනක් ලැබෙන. ඒ දුක් තුනේ අමර රසයක් තියෙනවා. ඒ නිසා මේ දෙක දකින්න ඉගෙන ගත්ත දවසේ අත් දෙකක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. දැනට අපි ඒක හැයිපෙන්නේ. මේ පැත්ත පෙන්නොත් මේ පැත්ත පේන්නේ මේ පැත්ත. ඉතින් එහෙම කියනකොට කවුරුත් කැමති නැහැ. ඒගොල්ලෝ පැහැදිලිව කියන හත් එක පිය දාලා නෑ මට දෙකෙන්ම පේනවායි කිය. කදාකවත් ඒක දකින්න බෑ. ඇත් දෙකම ඇරෙන්න ආර්ය භූමියට යන්න ඕන. එක ස්පොට් එක හොඳයි පොට්ටේකට වැඩි. ඇත් දෙකම නැති පොට්ටේකට වැඩි. ඒ නිසා නිතරම බැලුවොත් අපි දකින හැම සුඛ වේදනාවක්ම ඉවර වෙන්නේ දුක් වේදනාවයි. දකින හැම දුක් වේදනාවක් ඉවර වෙන්නේ සුඛ වේදනාවක්. හැම දුකක් ප්‍රාර්ථනා කරනවා කියන සුඛයක් ප්‍රාර්ථනා කිරීම. හැම සුඛයක් ප්‍රාර්ථනා කරනවා කියන්නේම දුකක්. නමුත් මේක උගන්වන්න පුළුවන් වේද ওই মালටිනේෂනල් කම්පැනි එකට අපි විකුණන හැම බඩුවකම තියෙන දුකක් කියලා නේ. ඒගොල්ලෝ කියන අපි විකුණන හැම බඩුවකම තියෙන සැපක් කියලා. ඉතින් අපි ගන්නවා ගන්නවා ගන්නවා ගන්නවා ගන්නවා. ගන්න හැම සැපකෙම දුක තමයි ලැබෙන්නේ. ඉතින් ගන්න ඉස්සෙල්ලා දන්නවා හැම සැපේකම දුකක් තියෙනවා. හැම හොඳ දෙයකම නරකක් තියෙනවා. ඒ දෙකෙන් සමබර වෙච්ච නැති දෙයක් ලෝකේ නැහැ. නමුත් අපි අන්ධ නිසා ආංශික නිසා අපි දකින්නේ අපිට ඕන දෘෂ්ටි කෝණය නිසා අපිට ඒකේ හොඳ නම් හොඳ නරක නම් නරක පේන. ඉතින් ඒක නිසා ඒ දෙකම දැක ගන්න අසුළු වෙනකන් නැත්තම් ඔය පේන හොඳේ 11 ආකාරයෙන්ම දකින්නකම් පේන නරකේ 11 ආකාරයෙන්ම දකින්නකම් මේ පැත්තෙන් පය ඒස වෙනකොට අර පැත්තෙන් පය තද වේ. පොල් පිට පාගනවා වගේ. හැම වෙලාවෙම සාපේක්ෂතාවයක් තියෙනවා. සාපේක්ෂතාවයට ගිය ගමන් කිසිම කෘත්‍යක රසයක් නැතුයි. කෘත්‍යක රස විඳින්න නම් ඒකාත්මික රසයක් හොයන්න. කේවල රසයක් හොයන්න හදන. ඔය දෙකේ දෙකම තියෙනවා කියලා දැනගත්තා නම් මේ අපේ රස විඳින කිසිම දෙයක රසයක් නැතුව යනවා. ඒ නිසා අපි හරි කැමති අර ආන්තිකෝ දේවල් බලලා ඒක රස විඳ විඳ තියානින්න. ඒවත් අවසාන ඉවර වෙන්නේ අපි බලාපොරොත්තු තැනකින්. ඒ නිසා දෙකම සමබර බැලුවොත් මේ ලෝකේ තියෙන වස්තු අතර උච්චාවච භාවයක් නැහැ සියල්ලම එකයි. ඉතින් ඒකෝට එකිනෙකා අතර රණ්ඩුව නැති වෙලා යනවා. එකිනෙකා පරයගෙන යන්න ඕනකම ගතිය නැති වෙනවා. නිකන් ඒකට කියනවා උනන්දු නැති වෙනවා වගේ කියලා. නමුත් ඒකට අපි බුද්ධජානක ශ්‍රේ සද්ධාව ඉස්සරහින් තියාගෙන උනන්දු ඇතුව සමව පෙන්ුණත් සමව විතම දකපු දේ සමව පෙන්නත් කම්මැලි නොවි ඉදිරියට යන නිසා පයක් මේ පැත්තෙන් එසවෙනකොට මේ පැත්තෙන් තද වෙනවා. එතකොට පේනවා තදවීමකට සාපේක්ෂ මිසක්ක එසවීමක් සිදු වෙන්න බෑ. එසවීමට සාපේක්ෂ මිසක තදවීමක් වෙන්න බෑ. අන්න ඒකට පච්චාපුරේ සංඤී කියලා වචනයක් අපේ සාහිත්‍යයේ තියෙනවා බෞද්ධ ක්‍රමයේ. පෙර දකින්නට පස්සෙත් පොඩ්ඩක් දකින්න. පස්සේ දකින්නට පෙරත් දකින්න. ඒක ආරම්භයේදී කරන්න බෑ. ආරම්භ දෙපේ එකකින් පටන් ගන්න. පස්සේ බලන්න පේනවා මේක පොල්පිට පදනවා වගේ, සීසෝ වදිනවා වගේ, පෙත්ත පදිනවා වගේ දෙක සාපේක්ෂව සිද්ධ වෙන්නේ. අන්න ඒක දකින්න කම්ම දිගට යන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස මාහට පරයන්ක භාවනාව සහ සක්මන් භාවනාව පිළිබඳ තවදුරටත් පැහැදිලි කර දෙනසේක්වා මා මේ වැඩසටහනට ආදුනිකයි තෙරුවන් සරණයි ඔය දන්න ටික මෙච්චරයි කියලා කිව්වොත් මට එකතු කරන්න පුළුවන් මට දැන් මේ මම සක්මනේදී මේ ටික කරන්නේ තාම මොනවද මම දැනගන්න. මම පරියන්කේදී මේ ටික කරන්නේ. අන්නේ ටික දැන් තියෙන ටිකෙන් පටන් ගත්ත එක පෙන්ලා දුන්නොත් නම් මට ඉස්සරහට පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් මට කියන්න වෙනවා අර මූලික උපදේශ පන්ති නැවත අහන්නයි කියලා. ඒ නිසා ලියපෙකන කැමැතිද ඉදිරිපත් කරන්න මම කොහොමද දැන් සක්මන කරන්නේ? මම කොහොමද පරියන්ක කරන්නේ කියන තොරතුරු ටිකක් අපට දෙන්න දුන්න ගමන් කාටත් වගේ එක උදව්වක් වෙයි ආධුනික සීල් දෙනාටම. ඉදිරිපත් වෙන්න කැමති නම් එන්න ඉස්සරහට. අනිකුත් ආපු ආධුනික අයට පොඩි අත්තලක් දුන්න වෙනවා. මෙතන මයික් එක තියෙනවා. මෙතෙන් ආව නම් හරි. දැනට කරන හැටි කියන්නකෝ. එතකොට අපිට පුළුවන් තව පොඩ්ඩක් ඒකට තන වඩලා උනන්දු කරවලා දෙන්න. ගරුතර පින්වත් ස්වාමීන් වහන්සේ මම මේ අලුතෙන් අදාවේ මේ සක්මන් භාවනාව කරනකොට මට මොකුත්ම වැටහෙන්නේ නැහැ. සක්මන් භාවනා කරාද? කොහොමද කෙරුවේ කියන්නකො මොකද්ද ඇවිදින එකේ සක්මන් භාවනාවේ වෙනස Tamanද කෙරුවේ එකේ? වම දකුණ කියන එක. වම දකුණ වම දකුණ කියන ටික විතරයි කරේ අද. ඔව්. එතකොට දැන් මේ වම තිනකොට වම කියලා වැටහෙනවද? වැටහෙනවා. කොහොමද දන්නේ දකුණ නෙවෙයි කියලා? ඒක හිතෙන් පුළුවන් කරන්න. ඒක එලි කරන්නයි අපිට ඕන වෙලා තියෙන්නේ. දැන් මම ඇවිදිනවා ඉඳගෙන ඉන්නවා නෙවෙයි. ඒක දන්න සක්මන. ඇවිදිනවා නෙවෙයි ඉඳගෙන ඉන්නවා ඔන්න පරියන්ක ඔච්චරයි පරියන්ක සක්මන කියන්නේ වෙන මොකක්වත් නැහැ. ඒතර දැන් කොහොමද දන්නේ ඇවිදින බව ඇවිදින බව දන්නේ වම දකුණ මාරු වෙනවා. ඒතර මේ දකුණ නෙවෙයි මේක වම කියලා කොහොමද දන්නේ? ඒක ඉතින් වැටෙනවා දකුණ කියලා. මොකෙන්ද වැටෙන්නේ? කොහොමද මේ වැටෙනවද නැත්නම් සිහියෙන් වැටෙනවා සිහියෙන් වැටෙනවා ඉතින් වැටෙන වැටෙන අත්දකින්න දේ කියන්න බෑනේ වම තියනකොට එහෙම මොකුත් අත්දකින්නේ නැහැ ඒතකොට පොළවේ පයද වදින්නේ ඔළුවද වදින්නේ කනද වදින්නේ කියලා තේරෙන්නේ නැහැ පොළවේ නිකන් තද ගතිය දැනෙනවා ඒක තමයි වැටෙන්නේ ඒතකොට මේ තද ගතිය වැටෙන්නේ ඉස මුදුනටද කනටද නහයටද පතුලටද යටි පතුලට ආ ඉච්චරයි වම වම්පතුලේ තියෙනකොට බත් අද ගතිය වැටෙනවා. එතකොට වම්පතුලේ වැටෙන්නේ පුරාවට වැටෙනවද විලුඹට විතරක්ද වෙලේ වකේටද ඉස්සර ඇඟිලි වලටද? නෑ ඔක්කොටම පිටිපතුලටම වදිනවා. පිටිපතුලට වදින්නේ යටිපතුලට. යටිපතුලට. ඔව්. එතකොට යටිපතුලට යනකොට හොඳට බලන්න මේක විලුඹෙන් පටන් ගන්න මෙහෙම පැතිරෙනවද? අර ඉස්සලා කියක් කරා කියපු විදිහට නැත්නම් සමපතව හිටිනවද කියලා. සමබරව හිටිනවා. එතකොට දකුණ තියෙනකොට වමට මොකද වෙන්නේ? නැත්තම් දන්නේ කොහොමද දැන් දකුණ මේ වම නෙවෙයි කියලා. ඒක ඉතින් සිහියෙන් වැටෙනවා. ඒ වැටෙන දේ සබහාගත කරන්න කියලා. කියන්නේ ඒකට තමයි සබහාවට තේරෙන්නේ වැටෙනවා නම් අපි දන්නවා. වැටෙනවා. කොතැනද වැටෙන්නේ? දකුණ තියෙනකොට වමේ නම් වැටුනේ පතුලටනේ. දකුණ තියෙනකොට කොහෙද වැටෙන්නේ? දකුණටත් ඒ විදිහටම තමයි. ඒ විදිහට කියන්නේ යන්න එපා. දැන් අපි ඉස්සරහන මේ සබාවට ඇවිල්ලා ඉන්නේ. පතුලටද වැටෙන්නේ, කනටද වැටෙන්නේ, නහයටද වැටෙන්නේ, ඉස්මුදටද වැටෙන්නේ, අතුලටද වැටෙන්නේ. කනට මේ කනට කනට මේ සිහියට දැන් ඉතින් මේ පැත්ත දකුණ මේ වම කියලා හැම හරි දකුණ පයේ කොතනද බිම වදින්නේ කියලා මං අහන්නේ ඔක්කොම බිම වදිනවා යටපත් අපි මෙහෙම කියමු කයි තියෙනවා පතුල තියෙනවා පිළු මේ බලලු කර තියෙනවා ධනිය තියෙනවා උකුල තියෙනවා ඔක්කොටම කකුල කියලානේ කියන්නේ ඒ කකුලෙන් දැන් මේ දකුණු පායට බර ගන්නකොට බර වැටෙන්නේ කොතනද හැප්පෙන තැන කොහෙද ඇඟිලි ඇඟිලි හරියට ඔච්චරයි ওই ටික දන්නවනේ ඔක්කොම සක්මන දන්නේ. මම වම තිනකොට මයි මුළු පතුලම බර වැටෙනවා මට පොළවේ තද ගතිය වැටෙනවා මම දකුණ තිනකොට මට දකුණේ තද ගතිය ඇඟිලි වලට වැටෙනවා ඔච්චරයි මේ ඉන්න කායෙන් හරි අහන්න බෑ ටෝඩියට දන්න කෙනෙක් ඉන්නවද ඒක කියන්න ඉදිරිපත් කරගන්නයි අපි මේ හදන්නේ ඒක ඒක කියන්නේ එතකොට අපිට කියද හැකි ඕක කොච්චර වෙලා මේ වම මේ දකුණ කියලා පීවර කීයක් යන්න පුළුවන් මේ හිත පිට යන්නේ නැතුව වමෙන් දකුණට දකුණෙන් වමට කියලා පීවර කීයක් විතර එල්ලේ යන්න පුළුවන්කම තියෙනවා පියවර 100ක් විතර යන්න පුළුවන්. පළවෙනි දවසේ ඔච්චර හම්බුනා නම් ගිය ආත්මෙත් භාවනා කරලා තියෙනවා කියලා මට කියන්නේ. නෑ ඒ පැයක් විතර යනකොට එහෙම ওই ටික ලියන්න. ওই ටික ලියුවනම් හොඳට පැයක් විතර මේ සක්මන් භාවනා ඉදනවනේ. ඔව්. එතකොට ඉතින් 100ක් විතර වෙනවා ඇති කියලා කිව්වා. එක දිගට මං කියන්නේ. ගත්ත වම දකුණ වැටෙන්නේ නැතුව හිත පිට යන්නේ නැතුව පියවර කීයක්? පියවර 15ක් වගේ. අපි සාමාන්‍යයෙන් කියනවා 7යි 7යි කියනකොට නම් ඇවිදිනවා යන්තම් කියලා. දැන් බබා වගේ වෙනවා පේනවනේ. අපි කොච්චර වැඩිමාල් වුණා දක්ෂ වුණත් එක දිගට පියවර 7 තියාගන්නකොට අපි ආයෙ මැරිලා ආයෙ පුදුනා වගේ දැන් මේක තියන්නේ මේ වම මේ දකුණ මේ වම මේ දකුණ පියවර 7ක් තිබ්බනම් නැත්නම් විශ්වාසයක් පහළ වුණා නම් මට සද්දත් ඇහෙනවා තමයි වේදනක් තියෙනවා හිතේ තියෙනවා තමයි පුළුවන් වම දකුණ කියලා පියවර 7ක් තියන්න වැඩි සල්ලක් අහිතික ලියනකොට හිතනවා මේ මේට වඩා විශාල දෙයක් ඇති සක්මණ කියලා. මොකක්වත් විශාල දෙයක් නැහැ. සක්මන් කරනකොට දන්නවනේ ඉඳගෙන නෙවෙයි මං ඉන්නේ කියලා. හිතගෙන නෙවෙයි කියලා. නිදාගෙන නෙවෙයි කියලා ඔච්චරයි සක්මන්. මම නිකන් බය අරින්න කියනවා කට්ටියට පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඔච්චරයි සක්මන වෙන මොකක්වත් නැහැ. ඕගොල්ලෝ බයිලා කටපාඩම් කර කර කෙරුවා. ඇවිදින ඇවිදින වෙලාවේ පොළොවේ පයවදින එක දන්නවනම් වෙන මොකක්ද? දැන් අපි යනවා පරියන්කේට. ඉඳගෙන ඇවිදිමින් කරන මේ භාවනාවේ ඉඳගෙන කරන භාවනාවේ වෙනස මොකක්ද? නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වයි ඇවිදින ඉරියව්වයි මොකක්ද වෙනස? සක්මන් භාවනාව ඉතින් මහන්සි නෑ අමාරු නෑ එච්චර. ඔව්. පරයන්ක ඉඳගෙන ඉන්න එක තමයි ටිකක් අමාරු. ඉතින් ඕක මහන්සිච්ච මනුස්සයෙන් ඇහුවොත් කියන්නේ ඉඳගෙන ඉන්න එක නම් හරි පහසුයි. ඉඳගෙන ඇවිදින එක නම් හරි මහන්සිය කියලා. භාවනාවට ආවට පස්සේ ඉඳගෙන ඉන්න එක මහන්සියි. ඇවිදින එක ලේසි. අත් මම මේක තව විදිහටත් අහන්න ප්‍රශ්නේ. දැන් මම ඇවිදිනව නෙවෙයි ඉඳගෙන ඉන්නවා කියලා කොහොමද දන්නේ? හිතට දැනෙනවා ඉතින්. ඈ? හිතට දැනෙනවා. ඒක එහෙලි කරන්න සබාවට එහෙලි කරන්න මම දැන් ඉඳගෙන හිටගෙන නෙවෙයි. ඇවිදිමින් නෙවෙයි නිදාගෙන මම ඉඳගෙන ඉන්නවා. කොහොමද තාවුරු වෙන්නේ Tamange හිතට? ඉඳගෙන ඉන්න ඉරියව්ව. පරයන්කේ ඉඳගෙන ඉන්නවා කියලා දැනෙනවා. ඒ දැනෙන එක වචනෙන් කියන්නේ. ඇඟේ කොයි පැත්තරද දැනෙන්නේ? කොතෙන්ද දැනෙන්නේ? දකුණු පැත්තට. දකුණු පැත්තේ මොකද්ද දැනෙන්නේ? ඇවිදිනකොට නම් බර ගතිය පොළවේ හැප්පෙනවා වමට දැනෙනවා. ඇවිදිනවා දකුණු පැත්ත දකුණු පාය පොළවේ දැනෙන. ඉඳගෙන ඉන්නකොට කොතනද හැප්පෙනවා දැනෙන්නේ? වම් පැත්ත. වම් පැත්ත කිව්වහම කොතනද? කකුල මේ පැත්ත. ඔව්. ඉතින් ඒකයි පතුලයි වදිනා වෙනස් නේ. මේ තත්තම් ප්‍රදේශයේ පොළවේ වදින වම් පැත්ත පතුල වදිනා වෙනස් නේ. අන්නේ දෙක වෙන් කරලා කියන්නේ විතරයි අපිට ඕන. මෙතෙන්දි වදින්නේ කකුලේ තත්තම් ප්‍රදේශයේ පතුල නෙවෙයි එතකොට කොහොමද දැනෙන්නේ? ඒකත් හද ගතිය කරද වැටෙන්නේ, සීතලද වැටෙන්නේ, මොන විදිහටද වැටෙන්නේ? රසණයට වැටෙන්නේ. ඉතින් ඒ තොරතුරු ටික දැම්මනම් ආධුනික බවක් නෙවෙයි තියෙන්නේ. වැටහෙන දේ හෙලි කෙරුවා නම් අනිත් එකනට කියලා දෙන්න ලේසි. එතකොට ඒ විදිහට වැට කකුලේ තද ගතිය දකුණු පොළවේ දකුණු පැත්ත වැටලා තියෙනවා. ඒ විදිහට බලමින් දැන් මට සතිය පිහිටවල තියෙන්නේ පයේ මම ඉන්නේ. මම දැන් මෙතන ඉන්නවා විනාඩි හෝ තප්පර හෝ හුස්ම රැලි කීයක් ඉන්න පුළුවන්ද? තප්පර කීයක් ඉන්න පුළුවන්? ඒ බව දැනගනිවි. කොච්චරක් කියලා හිතනවද? තත්පර 20ක්. ඒක 21 කරන එක තමයි භාවනාව කියන්නේ. මට දැන් තත්පර 20ක් ඉඳගෙන මේ පොළවේ තද ගතිය වටහාගෙන ඉන්න පුළුවන්. මම කොහොමද මේක මොන දහංගටයක් දාලා හරි 21 කරන්නේ කොහොමද? 22 කරන්නේ කොහොමද? ඒකට අපි සාමාන්‍ය බුද්ධිය කියලා ඉස්සර කොතන හරි පටන් ගන්නවා. පටන් ගන්න වැඩි කරන වැඩි කරන යනවා. එතකොට බලන්න ඉඳගෙන ඉන්නකොට තව මොනවද වැටෙන්නේ? වැටෙන හැම දෙයක්ම සතියට ලැබෙන ආනිසංස. ඒ නිසා නැතිකම නෙමෙයි තියෙන්නේ. අරක හෙලි කිරීමට ක්‍රමයේ දන්නෙත් නැහැ. මේකයි කිව යුත්තේ කියලා දන්නෙත් නැහැ. ඒක ආදුනිකයන්ගේ විතරක් නෙමෙයි. මෙතන ඉන්නේ ඔක්කොටම අලුත් දෙයක්. අපි එතන ගොළු වෙනවා. අපි එතන කොර වෙනවා. අපි දන්නේ භවනා කියන්නේ මොකද්ද? කියන්න ඕනේ මොකද්ද? ඒක මේ සෙනඟ තලයේ තියලා කියවන්නේ. එක්කෙනෙක් දෙන්නෙක් හරි ලියනකොට අනිත් එක්ක නා දන්නවා. මේ භවනා කරනවට වැටහෙන දේ ලියන එකයි තියෙන්නේ. දැන් දැන් අහපු ප්‍රශ්නට උත්තර ලැබුණයි කියලා හිතනවාද? ලැබුණා ස්වාමීන් වහන්සේ. මට දැන් හොඳට මතක හිටිනවා. එතකොට හෙටත් අනිවාර්යයෙන්ම ලියනවාද? ලියන්න ඕනේ. එතකොට තමයි මට කියන්න පුළුවන් ඉන්නේ අඩු ගානේ 7යි 7යි කියන බබෙක් මට්ටමටවත් ගෙනාවයි කියලා. හරි. ඒක බබා ඉපදෙන්නත් ඉස්සරලා වගේ ලෑස්තිලා ඉන්න බෑ. හුස්ම ගන්න. එළියට එනකොටම ඇදගෙනම නේ අන්නේ වගේ බලන වාඩි වුණා ඉන්න වෙලාවේදී මේ බබා හුස්ම ගන්නවාද කියලා. ඇවිදින්නම් පුළුවන් පියවර හතක් අටක් කියන්නේ. ඉඳගෙන ඉනකොට බලන්න මේක මැරිලාද කියලා. මැරිලා නැහැ. නිින්ද ගිහිල්ලත් නැහැ. සත්සතියෙත් නැහැ. කොහොමද දන්නේ මැරිලා නැහැ කියලා. ඕම් පිම්බෙනවා කියනවා පේනවා. හුස්ම ගන්නවා පේනවා. අර අර ඉඳගෙන ඉන්න තද වෙන ගතිය එකම. ඒ ටික තමයි බුදුන් දැක්කා වගේ ධර්ම දැක්කයි කියලා කියන්නේ. දන්නේ නැහැ කියන්න එපා. දන්නවා අර හෙලි කර ගන්න බැරිකම තියෙන භාෂාව දන්නේ නැතෝගේ ඒක නිසා හෙටත් ලියන්න ඕනේ. ඊට පස්සේ අපිට යන්න පුළුවන් වෙයි ටිකක් ඉදිරියට. ඒකෝර මේ අම්මට නෙමෙයි මම මේ කියන්නේ අදාපු අයත් ඔක්කොටම මේ කතා කරන්නේ. අම්මා විදිහට කියන කතා කරනකොට අනික් කටියත් කියත්තේ අනේ අර ගෑණි බැනුන ඔබට අපිටත් වැඩේ හරි ගියා. ඒ නිසා අපි ඔය බැනගම් ප්‍රශ්නයක් නැහැ. එටත් එන්න ඕනේ ලිපියලියා. උඹ hina එන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නයට. ගෞරවනීය සාමින් වහන්ස මෙය මා නිස්සරණ වනේ භාවනා කරන අස්සන වැඩමුළුවයි සක්මන වම දකුණ ලෙස පතුල පොළවේ ස්පර්ශ වන විටම මෙනෙහි කරමි වමට වැඩි බරකුත් දකුණට අඩු බරකුත් දැනෙන අතර එක් පතුලක් තුලද විවිධාකාර ස්ථාන රාශියක් මාරුවෙන් මාරුවට අඩු වැඩි වශයෙන් ශරීර බර පොළවට සංක්‍රමණය කරන බව නිරීක්ෂණය කළෙමි. ආනාපානය ආස්වාසය හා ප්‍රස්වාසය වම්නාස් පුඩුවේ වැඩිපුර දැනේ. ආස්වාසය වේගවත් වන අතර ප්‍රස්වාසයේ වේගය අඩුය. ප්‍රස්වාසය උණුසුමින්ද සාපේක්ෂව වැඩිය. පසුගිය භාවනා වාරවලට සාපේක්ෂව අධික උනන්දුවක් හෝ වීරියක් නොමැති නමුත් වැඩි වේලාවක් සහ වැඩි වාර ගණනක් සැහැල්ලුවෙන් මූලික අරමුණේ සිහිය පීටියේය. ඊයේ දිනට සාපේක්ෂව අද දින පිටගිය සිත ඉබේම මූලික අරමුණට පතිත වන බව දැනුනි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. තෙරුවන් සරණයි. ඔය මේක අර ආරම්භක වාක්‍යයේ තියෙනවා ඒ දැනෙනවත් එක්කමගේ මෙනෙහි කරන්න පුළුවන් කියලා. ඒ කියවන්න පළවෙනි වාක්‍ය කියවන්න කොහොමද? වම දකුණ ලෙස පතුල පොළවේ ස්පර්ශ වන විටම මෙනෙහි කරමි. ඔව් පතුල ස්පර්ශ වෙනකොට මෙනෙහි කරනවා නම් මෙනෙහි නෙකිරුවට ප්‍රශ්නයක් නැහැ. පොතෙන්දී හැම කෙනෙක්ම අර භාවනාව වැඩි දියුණු කරන්න මෙනෙහි කිරීමක් කරනවා. පතුල ස්පර්ශ වෙනවා දැනෙනවා නම් මෙනෙහි නෙකිරුවට ප්‍රශ්නයක් නැහැ. අපිට ස්පර්ශය දැනෙන්නේ නැත්නම් තමයි මෙනෙහි කරලා ඉතින් හිත යොමු කරවන්න ඕනේ. ඒ නිසා මෙනෙහි කරනකොට ස්පර්ශය දැන් නැහැ කිව්වනම් මම මොකුත් කියන්නේ. මොකද ස්පර්ශය මෙනෙහි කිරීම හරහා ස්පර්ශරීත ගිහිල්ලා. ස්පර්ශ වෙනකොටම මෙනෙහි කරනවා කියනනම් ඒකාන්තයෙන් වරද්දාගෙන තියෙනවා. බරපතල වැරද්දක් නිසා මේ පෞසිද්ධ වෙනවා කියන්නේ නෙමෙයි මම මේ කියන්නේ. මෙනෙහි කිරීම අවශ්‍ය නැහැ දැනෙනවනම්. ස්පර්ශය දැනෙනවනම් ආයෙ උඹ මෙනෙහි කරන්න. ඒක නිසා බලන්න මෙනෙහි කරන වේගයත් ශක්තියත් අයින් කරලා ස්පර්ශය දැනෙන හැටි. දැන් අර මගෙන් මම ඇහුවා වගේ මේ වම ස්පර්ශ වෙන කොටයි දකුණු ස්පර්ශ අතර වෙනස බලා ගන්නවා මිසක්කා මෙනෙහි කිරීමට කාලය ගත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ මෙනෙහි කිරීමේ කෘත්‍ය සිද්ධ වෙනවා. ඉතින් ඒක හුඟක් වෙලාවට අර මෙනෙහි කිරීම භාවනා කිරීම හා සමාන කරගෙන පටලවා ගන්න ගතියක් තියෙනවා. ඉතින් ඒකට ඒකම භාවනාවේ බාධාවක් වෙනවා ඉදිරි ගමනට. ඒ අනවශ්‍ය මෙනෙහි කිරීම දැනෙනවනම් දැනෙන්නේ නැත්නම් මෙනෙහි කරන්න. ඒක හොඳට මතක තියාගන්න. හිත කපය තියෙනකොට සද්ද වලට නම් හිත යන්නේ. වේදනාවට නම් හිතන්නේ වම දකුණ කියලා මෙනෙහි කරන. ඒකට අපි වැඩේට හිත යොමු කරනවා. හිත හිත යොමු වෙනවා නම් ආය මෙනෙහි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට බලන්න හොඳට මෙනෙහි කිරීමේ තියෙන අතිරේක විස්තර දැකගෙන යන්න ඕනේ. ඒ දේ පරියන්කේදී ලියවිලා නැහැ. පරියන්කේදී ආස්වාද ප්‍රසවාසයේ විස්තර කෙලින්ම ලියලා තියෙනවා මෙනෙහි කිරීම සඳහන් නොකර. ඉතින් ඒක හොඳයි ඒක ප්‍රශ්න නැහැ. හැබැයි යම් වෙලාවක ඉඳගෙන ඉන්නවා නමුත් ඉඳගෙන ඉන්න මේ හිතියට මොකද gedara හිත තියෙනවා නම් හෙට යන වැඩකට හිත යන මෙනෙහි කරන්න. ආස්වාස් ප්‍රසවාසයේ හෝ ඉඳගෙන ඉන්න බව මෙනෙහි කරන්න. නිසා මෙනෙහි කිරීම කියන්නේ උපකරණයක්. හැම වෙලාවෙම ඒක පාවිච්චි කරන්න ඕන කමක් නැහැ. භාවනා යම් මට්ටමකට ගියාට පස්සේ මෙනෙහි නොකර කරන එකට අපි කියන්නේ මේ භාවනා ලෝකේ අපි කියන්නේ අනායාසයෙන් භාවනාව යනවා. අනායාසයෙන් යන වෙලාවේදී මෙනෙහි කිරීම කරන්න ගිහිල්ලා නිින්ද ගිය බබාට නැලවිලි කවි කියන්න යන්න එපා. බබා නිදාගත්තා නම් හිමීට නැළවික විනාතර කරන්න නිකන් කියලා පැත්තක තියන්න. නැත්තම් නිින්දට හරි බාධායි මේ අම්මගේ ගොරෝසු කටහඬ. ඒ නිසා නිින්ද යනකොට නැළවිල අපි අඩු කරන්නත් ඕනේ. නිින්ද ගියාට පස්සේ නැළවික විනාතර කරන්නත් ඕනේ. දැන් ආයම්මලට දුන්නට ඕම ගන්න. ආයම්ම ඉතින් කුඩිය ගෙවන්න නිසා අයියෙන් නැළවිලි කපි කිය. මේ බබාට තද වෙනවා. නියම්මන්ට මේ මේ නිින්ද ගියාට පස්සෙත් මල කවොන්තෝ කරද කියනවා. දැන් ඉන්න අම්මලාටත් තේරෙන්නේ අම්මලා නැලවිලි කවියක් තේරෙන්නේ අඩු ගානේ නතර කරන්න තියා. මිනේ කිරීමත් මහසි ක්‍රමේ ওই වගේ වරද්දාගත්ත දැන් හරියටම දැකලා තියෙනවා. හොඳ නෑ එහෙම කියන්නේ. මොකද මහසි ක්‍රමේ දෝෂයක් නෙවෙයි. මිනේ කරන්න ඕනේ හිත අරමුණට යන්නේ නැත්තම්. අරමුණට ගියා නම් බලන්න මෙනෙහි නොකර ඉන්න එක. ඒක හරිම සෙල්ලක්කාරය, හරිම යෝනිසෝ මනසිකාරයක්. ඒකට හිතට ලොකු සතුටක් ඇති වෙනවා. දැන් ආයනු අල්මයිනු මයිනු අම්මා කියන්න ඕනේ නැහැ. වචන දකින්නට අම්මා කියලා කියනවා. පායන්න අල්මයන්න මායන්න කියන්න ඕනකමක් නැහැ. එහෙම තේරෙන්නේ නැත්නම් අකුරින් අකුර කියන්න. අන්නේ විදිහට ඒ මේ මෙනෙහි කිරීමේ කෘත්‍ය පොඩ්ඩක් අවශ්‍ය තැනදී විතරක් යොදලා අනායාසයෙන් යන වෙලාවේ අනායාසයෙන් යන්න දෙන්න ඒකට භාවනාවේ තල්ලුවක් එනවා. අවසරයි ස්වාමීන් අවසාන ප්‍රශ්නය. අවසරයි ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිීමේදී සිත සහ කය සැහැල්ලු වී එකඟ බවක් දැනුණත් ටික වේලාවකදී එය නැතිව යයි. නැවත සිත එකඟ කර ගැනීමට බොහෝ වේලාවක් ගත වේ. එයට හේතුව පහදා දෙන මෙන් පාද නමස්කාරව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔය ඉස්සල්ලාකෙත් ඔය සටහන තිබුණා වෙන විදිහකට බොහෝ වේලාවකට පස්සේ හරි නැවත ආරමුණට එන්නේ ඇදලා මෙහෙवला ගන්නවද නැත්නම් ඉබේ හිත තිබුණ අරමුණට එනවද කියන එක අපි මේ ලියන එක නා උසාවියට ගන්න කැමති නම් එන්න කැමති නම් ප්‍රශ්න කරද්දී ඒකට අනික් කටේට එක තේරුමක් ඇති වෙයි. කැමැතිද ලියුපෙකනා නැත්නම් මේ උසාවියට එන්න බය ඇති බය නිසා ඔන්න පළච්චවයි කියලා නිකන් ඉන්න කැමතියි. අත උසන්න කැමතිද ලියපෙකන. මේ බොහෝ වෙලාවකට පස්සේ ඉස්සරහට එන්නකෝ. බොහෝ වෙලාවකට පස්සේ හරි එන්නේ ආයාසයෙන් අමෝරා වෙන්න නැත්නම් ස්වභාවෙන්ද කියලා කිව්වොත් අපිට ඒක දිගේ බොහෝ දෙනෙකුගේ ඇසර වීමක් කරන්න පුළුවන්. අපි කියුණ ප්‍රකාශයේ මේ එතෙන්දි තමයි අට උත්තරයක් ඕන වෙන්නේ. කියවන්නේ ඒකේ අර ලියලා තියෙන එක ආනාපාන සති භාවනාව වැඩිීමේදී සිත සහ කය සැහැල්ලු වී එකඟ බවක් දැනුණත් ටික වේලාවකදී එය නැතිව යයි. නැවත සිත එකඟ කර ගැනීමට බොහෝ වේලාවක් ගත වේ. එයට හේතුව පහදා දෙනමින් පාද නමස්කාර වෙල්ලා සිටිමි. එතකොට ඒ නැවත හිත එකඟ වීම තමන් හිතලා බල්ලා කරන දෙයක්ද නැත්නම් හිතින්ම නිකම්ම කලබල වෙනවා ආයේ එකඟතාවයට එන එක වෙනවද කියන එකයි මගේ ප්‍රශ්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ කලබල ඉඳලා හිත එකඟ වෙලා තිබිලා ආපහු විසිරලා යනවා ඉස්සලා ගිහලා ටිකක් වෙලා යනවා ආපහු එහෙම ඒ සිහිය උපදවාගෙන වටන කරා. එතකොට ඔය කියන වචනේ කියනවා සිහිය උපදවාගෙන අමෝරාවෙන් කරන එකක්ද සිහිය සිහිය විසින්ම ඉබේම අත්විලා එනවා. සිහිය සිහිය විසින්ම එනවා. එතකොට හිත පිට යන එක මේ සබාවම පිළිගන්නවනේ බලාපොරොත්තු වෙච්ච නැති අබැග්යක් කරදරයක් අරියාදුවක් කියලා. එතකොට ඉබේම සිටිය සතිය සිහිය අරමුණට එන එක අරමුණට එනගේ සිහිය මේ පැවැත්ීමේදී හුස්ම රැල්ල පිළිබඳව බලයින්දීමේදී නැවත වතාවක් සිහිය උපදව ගන්න වෙලා යනවා. හරි වෙලා ගිහිල්ලා හරි හිත විසීම නැවත එන එක හොඳ එකක්ද නරකද? හොඳ එකක්. හොඳයි. එච්චරයි කියන්නේ. මේගොල්ලෝ හරියට චෝදනා කරනවා හිත පිට යනවා කියලා. මතකද හිත පිට යන හැම වෙලාවෙම ආපහු එනවා. කවදා හරි හිත ගියේ පිටේ ගියේ හිත ආපහු එන එක ගැන විතරක්ම කතා කරනවා. ඕකට තමයි බුදුන් කියන්නේ. හිත පිටේ නැ ගැන කතා කරනවා මායя තමයි. හිත හැම වෙලාවෙම පිටේ එනවනේ ඇතුළට. එහෙම නැත්නම් අපි පිටේ ඉන්න බෑ. මන්දනේ මම මේ කියන දේ මට හරි පැහැදිලි තේරෙනවාද කියලා. පිට ගියේ හිත නැවතනම් එන්නේ. ඉතින් ඒ හොඳ ගැන විතර සතුටුනේ. පහුවෙලා හරි කමන්නේ. අම්මයිගෙන් ගිහිල්ලා අම්මලාට ඔහොම භාවනාවක් තිබුණාද කියලා. තාත්තගෙන් ගිහිල්ලා ගුරුවරයෙක් කියලා එකෙක් ගාවක් තිබිලා නැහැ හිත පිට ගියාම නන්නත්තාරයි. අපේ හිත ගිහිල්ලා රත්ති අදු කාලේ යපෝ එනවනේ. අන්නේ එන ගමන ගැන විතරක්ම ලිව්වනම් අය හොදන්න දෙයක් නැහැ. පැහැදිලිවම භාවනාවේ 150ක් ඉවරයි. හිත පිට ගියේ නැහැ කනගාටු වෙන්න. පිට ගිය තැනින්ලා ආවත නැවත තමන්ගේ මූල කර්මත්තන්ට එන මග. ඒකට කියනවා නිවස බලා ආපහු එන ගමන. ඒක පියවර හතරක් බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙනවා. පිට ගියේ හිතක් නැවත ආපහු එන එක මනුස්ස හිතේ ස්වභාවික භාවනා කරන්න ඕනේ නැහැ. හැබැයි භාවනා කරලා මූල කර්මත්තන කඳුලා දුන්න නැත්නම් මේක අපිට අදාළ වෙන්නේ කියන්න බෑ. දැන් අපි දන්නවා හිත පිට යනවා පශ්චාත්තාප වෙනවා. ඒතකොට මෙන්න ආවනෝල හිත ඇවිල්ලා අන්නේ එන ගමන පිට ගියේ වෙච්ච නත්නතර වෙච්ච හිත නැවත කර්මස්ථානේ දක්වා මූල කර්මස්ථානේ දක්වා වර්තමාන මොහොත දක්වා සතිය දක්වා අප්‍රමාදයේ දක්වා එන පාර ගැන අපි උංගා කුණන්දුවේ බහලා ගියොත් අපි කියනවා ලෑස්තිලා යන්නේ කියලා. ඒක බැලුවොත් හරි සතුටක් කියන්නේ. නන්නත්තර චිත කාය පරෝපදේශ රහිතෝ ඉබේම නමං හිටපු දැන් දෙනවා. ආන්නේ විදිහට බලන්න පිට යන එක. එතකොට ඒක සතුට වෙනවා නම් පස්සේ පිට යන එකේ බීම නතර ඇත්ත තමයි පිට යන්න ගියා වගේ නෙමෙයි පිට ගියේ හිත නැවත එනකොට ටක් ගාලා අසුරු සැනින් ඇවිල්ලා. එතකොට තේරෙනවා මේක අපි උප්පත්තියත් එක්කම තිබිච්ච ජන්ම දායාදයක්. දැන් තමයි අපි ඒක පොඩ්ඩක් උනන්දු කරවන්නේ. එතකොට බුදුරජාණන් අපිට සහතිකයක් දෙනවා මරණ චිත්තක්ෂණයේ හිත වික්ෂිප්ත භාවයටපත් උනත් ඒ අසුගතියකට ගිහිල්ලා කල්පනා කරනවලු මම මරණ වෙලාවේදී හරි අවුලක් උනේ මේ අවුල ඇස්සේ කොහොමද මම සුගතියට ගියේ කියලා. එතකොට බුදුරජාණන්සේ වචනයක් පාවිච්චි කරනවා සතුප්පාද කියලා. දන්දා බිකවේ උපජ්ජති සතුප්පාදෝ. යාට කල්පනා වෙනවලු මම ගියාත්මේ භාවනා කරලා තිබුණා නන්නත්තර වෙච්ච හිත අරුණට ගෙනලා පුරුදු කරලා තිබුණා. ඒ නිසා මේ අර කලබල වෙලාවේදී හිත සුගතියකට මෙහෙवला කොහොමද සුගතියට ගියේ කියලා අපි ප්‍රතිවීක්ෂා කරලා බලන්න පේනවා මම කලින් සතිය වඩලා තියෙනවා. ඒ නිසා සතුප්පාදේ සිද්ධ වෙන සතිය නැවත උපදිනවා. ඒක ඇබ්බැහියට කරගන්න. ඒක නිකන් නිතර සිදුවෙන දෙයක් වඩපත් කරන්න. ඒ වුණා මොකද්ද වෙන්න ඕනේ? හිත පිට ඵලයන් හිත පිට යන්නේ તો කරන්න බෑනේ මේ පරිශ්‍රණේ. තේරෙනවද? ඒ නිසා හිත පිට ඵලයන් කියලා ප්‍රාර්ථනා කරන්න. චෝදනා කරනවා නෙවෙයි. හිත පිට ගිය විතරනේ අපිට ආපහු මේකේ නැහැටි බලන්න පුළුවන්. ඔබ යන තැතක ඵලය අපිට මොකෝ? බල්ලා කොහෙ ගියත් ඒ කියන්නේ ඉජු ඉජු කුඩු කුඩු කෙනකොට ඇතුළට යනවා නම් ඌ බැල්ලිය පස්සේ ගියට ප්‍රශ්නයක් නැහැ. ඌඩුවෙම තියාගෙන හිටියොත් එහෙම මොකට පිස්සු ඇදෙනවා කුඩු පුරනවා එන කචා. යන්න හරිනවා මේ වගේ ඉජු ඉජු කුඩු කුඩු කෙනකොට ඇතුළට. මයින්ගෙත් ඕක තියෙනවා. ගිර වගේ නැහැ. ගිර වගියොත් ගියාම ඒක අවාලා විලඳ જાති ඇති කලත් රන් කුඩු වේ ගිරවා. දමාලා යන්න යාවීර උදිදීයේ ලබන සේවන සපතා කියලා ගිරවන් යොත් ගියා. අපි මයින් එක හදාන්නේ. තේරුම් සර් නිසා. මෙතන ඉන්නකොටදී ලේසි අනේක නේ අතෙන්. මේ මෑණි හොඳ නැහැ ප්‍රශ්න කියවන්නේ ටික අනවශ්‍ය විදිහට hina වෙනවා. ඒ නිසා යන්න අරින්න ප්‍රශ්නයක් නැහැ. ඔය කොහේ ගියත් ප්‍රශ්නයක් නැහැ. අපව වෙන පාර විතර කරන හොඳට ලියන්න පුරුදු වෙන්න. මම ඉස්සලම්මඩත් කිව්වේ ඒකයි, මෙයාටත් කියන්නේ ඒකයි. ආපහු එන පාර ගැන ලියන්න එක රචනයක් පොඩ්ඩක් නතර වෙලා කොච්චර ලස්සනද බුද්ධ ශාසනය කියලා. කොච්චර ලස්සනද සතිය කියන එක කියලා. ඇත්තටම කියනකොට මම කොච්චර ලස්සනද කියලා මට තේරෙයි. හොඳ පැත්ත විතරක් බලන්න පටන් ගත්තා. අපේ මේ කුප්ප සාහිත්‍යය, අපේ මේ කුප්ප අධ්‍යාපනය, අපේ මේ කුප්ප සංස්කෘතිය වැරද්ද දකින්න අපිට උගන්වලා. ඉවරයි. කොච්චර දිවි ලෝකේ ගියත් දකින්නේ අපාය. අපි මෙතන ඉඳගෙනම දැක්කොත් පිට ගිය හිත නැවතෙන පාර ඒකල එක ලියන්න බලමු. බුදුරජාණන්ස කියන එකට ආනිසංස ලැබෙන්නේ ලිව්වොත් කිව්වොත් විතරයි. එදාට සම්පූර්ණ නිර්මාණශීලීත්වයක් එළියට. එතකොට මටත් වැඩිය හොඳට සින්දු ගියාවි කවල්ලා විල්ලන්ත જાතිය කියලා. දැන් මට වෙලා තියෙන්නේ ඒක තමයි. කොහි ගියා සින්දු කියන්නේ විතර හරි ජොලියේ ඉන්නේ. තව තියෙන විනාඩි 10ක් විතර වගේ. කාට හරි ප්‍රශ්න හරි මං කියපු දේවල් පිළිබඳව විවේචන ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් අපි ගන්නවා ඒක සක්මන් භාවනාව සඳහා කාලයට අතිරේකයක් විදියට. නැහෙනි ප්‍රශ්න නැහැ. සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.